අද දවසේත් අපි ඔබට මේ දේශනාව තුළින් වටිනා ධර්ම කාරණාවක් මතු කරන්නට මේ මොහොතේදී බලාපොරොත්තු වෙනවා. හැමදාම වගේම අපි අදත් මේ මොහොතේදී පින් අනුමෝදන් කරලා ආශිර්වාදේ කරමු. ඉරිදා ධර්ම දක්ෂිනාවේ දේශිකාණන් වහන්සේ අවසරයි පින්වත් බණ්ඩාරවෙල අමිතානන්ද නායක මාහිම්පාණන් වහන්සේට අපි මෙත් සිතින් ආශිර්වාදේ කරමු. තරමක් අසනීප තත්ත්වෙන් පසු වී දැනට බොහෝ නිරෝගී සම්පත්තියක් ලබා තිබෙන උන්වහන්සේට අපි ඊ타මත් මික්මනින් ආශිර්වාදේ කරමු. නැවතත් මේ ධර්මදේශනාවන් වලට වැඩම කරලා ලෝකයාගේ හිතසුව පිණිස දහම් චාරිකාවෙහි වැඩම කරන්නට ශක්තිය ලැබේවා කියලා අපි සාදුනාදදී ආශිර්වාදේ කරමු. ඒ වගේම අද මේ පින්කමේ දායකත්වයේ ගැන කටයුතු කරනු ලබන්නේ බිංගිරිය විහාරමාවතෙහි පදිංචි ඒ.එම්. සුමනා ජයතිලක මෑණියන්ගේ ජන්මදිනය වෙනුවෙන් ආදරණීය දරුවන් පිරිස එකතු වෙලයි අද මේ වටිනා ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ දරන්නේ. අපි ඔබට හැමදාම සිහිපත් කරනවා මෙනිත් නාලිකාවෙහි ධර්මදේශනාවේ දායකත්වයක් දැරීමේ වටිනකම. ඒ වටිනාකම කොතෙක්ද කියලා කියනවා නම් අද මේ වන විට අපි දන්නවා net නාලිකාවෙහි බොහොම වටිනා කියන විදියට මේ ධර්මයේ ශ්‍රවණය කරන විශාල ශ්‍රාවක පිරිසක් මේ සමාජය තුල බිහි වෙලා තිබෙනවා. අපි ඒක නිරන්තරයෙන්ම සමාජයේ ඒ අවබෝධයත් එක්ක අපි ඒක තේරුම් අරගෙන තියෙනවා. ඒ අවබෝධයත් එක්ක අපි තේරුම් ගනිද්දී අපට දැනෙනවා ඒ කාරණාව තාමත්ම හොඳයි. අපි දන්නවා ලංකාවේ වැඩි පිරිසක් ශ්‍රවණය කරන දේශනාව ඉරිදා මෙත්නෙත් පාමුල ඒ වගේම විශාල පිරිසක් ධර්මය ශ්‍රවණය කරන ඉරිදා සිත්නෙත් අසපුව සෙනසුරාදා සිත්නෙත් අසපුව ඒ වගේම සතියේ දින පහක් ඒ වගේම සතියන්තේ ඉදිනියන් වලදී සිදු කරන ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවලු අද මේ වෙන විට ලංකාවේ බොහෝ ප්‍රමාණයක් ශ්‍රවණය කරනවා. ඒ සඳහා බොහොම ධර්මදර ඒ ධර්මයෙන් බොහෝම අවබෝධයක් තියෙන ධර්මය ධර්මයේ හැටියටම දේශනා කරන දේශකයන් වහන්සේලා පිරිසක් මිනිත් නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා. ඒක තාමත්ම වටින දෙයක්. ඉතින් ඔබට මේ මාර්ගෝපදේශකත්වය මං හිතනවා සංසාරේ මහා පුදුම පිනකින් ලැබිච්ච දෙයක්. ඉතින් එහි ප්‍රතිඵලය මං හිතනවා අතිවිශාල ප්‍රමාණයක් ලබා ගන්නවා. අප නිරන්තරයෙන් මේක දකිනවා. netනාලිකාවට එකතු වෙලා සිටින ශ්‍රාවක පිරිස පිළිබඳව අපි නිරන්තරයෙන්ම එක දැකලා තිබෙනවා, අසා තිබෙනවා. පසුගිය දිනයක මහියංගනේ සෑරදාන නබියසදී සිදු කරපු පින්කම් වලට පවා අතිවිශාල ප්‍රමාණයක් ඒ පින්කමට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒවා කෙරෙහි පුදුම සද්ධාවකින් මේ පින්කම් වලට සම්බන්ධ වෙනවා. බොහෝ දෙනෙක් නිරන්තරයෙන්ම දුර බැහැර සිට ඒ සඳහා සම්බන්ධ වෙනවා. ඉතින් ඒ ඔබ net නාලිකාවත් එක්කත් එවැගේම ඒ දේශකයාණන් වහන්සේලා එක්කත් තිබෙන වටිනා විශ්වාසය මතයි ඒ හැම දෙයකටම සම්බන්ධ වෙන්නේ. අපි ඒක බොහෝමත්ම සැදැහැ සිතින් ඇගීමකට ලක් කරනවා. මොකද ඔබට ඒ ඒ වටිනා දේවල් තුලින් ඒ වටිනාකම අවබෝධ කරගෙන ඒවට සම්බන්ධ වීම පිළිබඳව. ඉතින් ඔබට අපි මේ දරන්නේ අපිත් මේ ධර්ම මාර්ගයේ යන ගමන් තනිවම මේ ගමන යන්නේ නැතුව ඔබවත් මේ මාර්ගයේ කෙසේ හෝ මේ ගමනෙහි ඇදගෙන යන්න. එයයි මේ දරන වෑයම. එහෙමනම් අදත් අපි කාලය ගොඩක් ගත වෙන නිසා ධර්මානුශාසනාව සඳහා සම්බන්ධ වෙමු. මම ඔබට සිහිපත් කරේ දායකත්වයක් දැරීමේ තිබෙන වටිනකම තමයි විශාල ප්‍රමාණයක් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. එතකොට එක තැනක ධර්ම දේශනාවක් කරනවට වඩා අතිවිශාල ප්‍රමාණයකට ධර්මය අවබෝධ කරවන්නට මේ දායකත්වයේ තුලින් හැකියාවක් ලැබෙනවා. එතකොට 10 දෙනෙකුට බණක් අස්වන එකට වඩා සිය දෙනෙකුට බණක් අස්වන එකට වඩා දාහකට බණක් අස්වන එකට වඩා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට එකම වේලාවකට ධර්මයක් ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දෙන්නට පුළුවන් නම් එහි පින මහත්ඵලයි මහානිසංසයි දානයන් අතර උතුම්ම දානෙහි උතුම්ම ප්‍රතිඵලය ඔබට ළඟා කරගන්න පුළුවන්. එමනම් ඒ කාරණාව මේ මොහොතේදී අපි සිහිපත් කළේ මේ සඳහා සම්බන්ධ වීම මොනතරම් වටිනවාද කියලා ඊට අපි දන්නවා net නාලිකාවෙහි ඒ දායකත්වයන් ඉතාමත් ඉක්මනින් බොහෝ පිරිසක් බාරගෙන කටයුතු කරනවා ඉදිරියට ඒ සඳහා සම්බන්ධ වෙන අයට ඒ අවස්ථා උදා කර ගැනීම හරි දුර්ලභ වෙලා තිබෙනවා මොකද අතිවිශාල පිරිසක් මේ සඳහා නිරන්තරයෙන්ම සම්බන්ධ වෙන නිසා අපි ඒක බොහෝමත්ම සතුටු සිතින් සිහිපත් කරන්නේ මොකද ඔබට ඒ ධර්ම මාර්ගේ හරියට යන්න අවබෝධයක් තියෙන නිසා. එමනම් අද අපි අපේ අද කතා කරන දේශනාව සඳහා අපේ අවධානය යොමු කරමු. පින්වත්නි ඔබට අපි පසුගිය කාලයේ පුරාවටම දේශනා මාලාවක් ආරම්භ කරගෙන ආවා. දීඝනිකායේහි තුන්වෙනි පොතේ තිබෙන අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව ඒ සූත්‍ර දේශනාවෙහි අතිවිශාල කොටසක් ඔබට අවබෝධ කරගන්නට පුළුවන් කමක් ලැබුණා. ඉතින් ඒ අගන් සූත්‍ර දේශනාව 137 වෙනි පිටුවේහි සංග්‍රහ වෙලා තිබෙන මේ සූත්‍ර දේශනාව තුලින් අපි ඔබට මේ වන විට එහි පිටු 142ක් දක්වා දැනට අපි සාකච්ඡා කරලා තිබෙනවා. ඒ කියන්නේ 137 ඉඳලා 142 වෙනකන් සාකච්ඡා කරලා තිබෙනවා. පසුගිය දේශනාවල් වලදී අපි ඔබට පැහැදිලි කරා එහි අතුරු කොටස් කිහිපයක් අතුරු කොටස් කියන්නේ මේ සූත්‍රයට අදාළ ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ යම් යම් තැන්වල දේශනා කරපු කරුණු ඒවා අපි ඔබට එකතු කරලා සංග්‍රහ කරලා මේ කාරණාවත් එක දේශනා කරා සාරාංශයක් වශයෙන් කියනවා නම් සූත්‍රය එන්නේ මෙහිමයි බුදුරජාණන් වහන්සේ මිගාරමාතු ප්‍රාසාදෙහි වැඩ වාසය කරනකොට වාසෙට්ට භාරද්වාජ කියලා සාමණේරයන් වහන්සේලා දෙනමක් හිටියා ඒ දෙනමම බ්‍රාහ්මණ ආගමෙන් ඇවිල්ලා පැවිදි වෙච්ච දෙපළා බොහෝම දැනුමක් තියෙන බ්‍රාහ්මණ ආගමේ පරතරටම ඉගෙනගත්තු ශාස්ත්‍රූවරු දෙපළා ඉතින් මේ දෙපළ ඇවිල්ලා මහණෝනයන් පස්සේදී ශාසනී බමුණෝ විසින් මේ දෙපළට චෝදනා කරනවා. මොකද බමුණෝ කියනවා ඔබලා මේ උසස් වූ ආගමක් අත්හැරලා පහත් වූ ආගමක ගිහිල්ලා පැවිදි වුණා කියලා. ඒකට බමුණෝ අර්ථ දැක්ුවේ මොකක්ද? මහා බ්‍රහ්මයා කියලා තියෙන්නේ මේ විශ්වයේ මැව්වේ මහා බ්‍රහ්මයා. මේ මිනිස්සු මැව්වේ මහා බ්‍රහ්මයා. කොහෙන්ද මැව්වේ? මුවෙන් බිහි කරනවා පිරිස එයාලාට හැඳින්නුවා බ්‍රහ්මයාගේ ඉහළම දරුවෝ බමුණෝ කියලා ඊළඟට දෙබාහු වලින් බිහි කරපු දරුවෝ හැඳින්නුවා ශාස්ත්‍රීය කුලය කියලා ඊළඟට කලවා වලින් බිහි කරපු දරුවෝ හැඳින්නුවා වෛශ්‍ය වර්ණේ කියලා යටිපතුලෙන් බිහි කරපු දරුවෝ හැඳින්නුවා ශුද්‍ර වර්ණය කියලා මෙන්න මේ විදිහට වර්ණ හතරක් ප්‍රාක්‍මන ආගමේ ආගමේ උගන්වනවා මේ මේ වර්ණවල මේ වර්ණ හතර මේ කුල හතර ගැන දේශනා කරේ බුදුහාමුදුරුවෝ නෙමෙයි. ඒ බමුණෝ කියපු කරුණ තමයි භාග්‍යවතුන් වහන්සේ අපට මේ කියලා දෙන්නේ. නැතනම් සමහර අය කතා කරනවා මේ කුලය කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ විදිහට මේ කාරණාවල් පැහැදිලි කරලා තියෙනවා. මොකද අර ඇතැම් වෙලාවට මේ ධර්ම කරුණු පින්නතුනි මේ යම් යම් කෙනෙක් මතු කරන්න උත්සාහ කරනවා. දැන් කුලය ගැන බොහෝ මාන්නයක් තියෙන කෙනෙක්. අද කාලේ ඉන්නවනේ කුල වාදයත් එක්ක සම්බන්ධ වෙලා සිටින. ඇතැම් වෙලාවට ඇතැම් පිරිස ආවාහ විවාහ කරගෙනත් නැහැ මොකද තමන්ගේ කුලයේ කෙනෙක් හම්බෙච්ච නැති නිසා. සමහර වෙලාවට එවැනි සම්බන්ධතාවයන් බිඳිලා යනවා මොකද මේ කුලය නිසා. බුදුදහමෙහි කුලයක් ගැන කතා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පංචවිලෝකන බලද්දී කුලය බැලුවේ උසස් කුලයක ඉපදෙන්න ඕන නිසා. මොකද උසස් කුලයක ඉපදුණෙන් පස්සේදී තමයි නැවත මේ ලෝකයාට මේ ධර්මයේ කියලා දෙන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ එතන කුලය බැලුවා. නැත්තම් මේ කුලයක් ගැන මේ බුදුදහමෙහි ඉස්මතු කරන්නේ නැහැ. කුලයක් ගැන මේ බුදුදහමෙහි වර්ණනා කරන්නේ නැහැ. ඒ නිසානේ ඕනෑම කුලයක කෙනෙකුට මේ ශාසනය මහාන වෙන්න පුළුවන්. ඕනෑම කුලයක කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. කුලය කියන එක අදාළ නොවෙන නිසා. මම මේ මතු කරේ අර ඒ වගේ සමහර වෙලාවට මේ ධර්ම කරුණු ගන්නවා තමන්ගේ වාසියට. දැන් ඔන්න කුලය ගැන මහත් තත්ත්වකමින් කෙනෙක් ඉන්නවා නම් එයා කියනවා බුදුහාමුදුරුවොත් කුලය ගැන කියලා තියෙනවානේ. මෑත දවසක මම දුටුවා මගේ එක්තරා මිත්‍රයෙක් පෙන්නවා වීඩියෝ පටයක් මේ එක්තරා ආගමක ඉන්න ආගමකින්න අඥානේ ඒ වචනේ කියන්න ඕන. එක්තරා ආගමකින්න අඥාන මෝග පුරුෂයෙක් විසින් කියනවා බුදුහාමුදුරුවෝ මිනිමස් කාලා තිනවා කියලා. ඒ විතරක් නෙවෙයි. ඔව් පෙන්නනවා සමහරලාට මේ වීඩියෝ පටය නරඹපු කෙනෙක් ඉන්නවා නම් අන්තර්ජාලයේ බොහෝ ලෙස මේක පැතිරිච්ච වීඩියෝ පටයක් ඔව් පෙන්නනවා පිටු පිටු කිය කිය අංගුත්තර නිකායේ තුන්වෙනි පරිච්ඡේදයේ හතරවෙනි වර්ගය කියලා මේ කිසිම ආකාරයකට අව මේ නැති අර ඔවුන්ගේ ආගමේ දේවල් විස්තර කරනවා වගේ මේ අපේ ආගමේ මේ අහවල් පරිච්ඡේදයේ අහවල් තැන කියන වගේ මේ අංගුත්තර නිකායේ මේ තුන්වෙනි පරිච්ඡේදයේ එහෙම පරිච්ඡේදයක්වත් මේ අංගුත්තර නිකායේ සඳහන් වෙන්නේ නැහැ. එද අර එහෙම විස්තර කර කර කියනවා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවලු නූපන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. එයා අනාගතයේ උපදිනවලු ඒ තමයි අපේ ආගමේ ඉන්න නායකයා. මෙන්න මේ විදිහට විස්තර කරනවා. ඉතින් ඒ මම මේ අර කියන්න ගත්තේ සමහර වෙලාවට ඔහොම කරුණු මතු කරන්න උත්සාහ කරනවා. එතකොට ඔබ දැනගන්නට ඕන දේ තමයි ඇත්තටම ඒ එවැනි ආකාරයකට අපේ තහම හැල්ලුවට ලක් කරනවා නම් එවැනි අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරනවා නම් ඒ වෙනුවෙන් ඔබ ඒ ඒ ඒ ආගමේ නාමයෙන් ඔබ විරුද්ධව නැගී සිටින්නට ඕන. මොකද අපේ ආගම දහම බේරා ගැනීමේ වගකීම තියෙන අපිටයි. එක වෙන කෙනෙකුට නෑ. පිඟුතුනි ඔබ රාජ්‍ය නායකින්ගෙන් කවදාවත් මේ දේ බලාපොරොත්තු වෙන්න එපා. මොකද ඔවුන් වැඩ කරන්නේ ඔවුන්ගේ වාසියට විතරයි. ඔවුන් පන්සලට එන්නේ ඔවුන්ගේ වාසියට විතරයි. සමහර වෙලාවට මේ දවස්වල ඉතින් අපි දකිනවා කවදාවත් දැකපු නැති මුහුණවල් මල ගෙවල් වල නේද? මගුල් ගෙවල් වල එහෙම ඉතින් දකින්නට ලැබෙනවා. සමහර වෙලාවට පන්සල් වල පෙරමුණේ අරගෙන මේ දවස්වල බොහෝ සදැහැති පිරිසක් විසින් දැන් දැන් දායකත්වයන් දරනවා කියලා අපිට පේනවා. මම ඒක වැඩිදුර විස්තර කරන්නේ නැහැ. මොකද අපේ ධර්ම මාතෘකාවට ඒක අදාළ නැති නිසා මම මේ මේ කරුණ කිව්වේ ඔබේ අවබෝධය නිසා. අපි දැනගන්නට ඕන අපේ ආගමට, ජාතියට යම්කිසි විපත්තියක් වෙනවා නම් ඒක බේරා ගැනීමේ වගකීම තියෙන්නේ අපි සතුව පමණයි වෙන කෙනෙක් සතුව නෑ අපි සහජීවනයක් ගැන කතා කරනවා අපි සංහිඳියාවක් ගැන කතා කරනවා අපි සහජීවනය කියන්නේ අපේ සංහිඳියාව කියන්නේ බුදුදහම වටෙන තැන නෙවෙයි. මේ රටේ අපි දන්නවා ප්‍රබල ආගම බුදුදහම. අපි දන්නවා මෙද පෙරදිග රටවල් වල බුදු පිළිමයක්වත් තියාගන්න බෑ. ඒ වගේ රටවල් ගැන අපේ ඔය මහා පඬිතියයි කියලා කතා කරන කිසිම විද්වතෙක් ඒව ගැන කතා කරන්නේ නැහැ. හැබැයි අපේ රටේ ගැන සංහිඳියාවක් කතා කරනවා. සංහිඳියාවේ නාමයෙන් යන්නේ මොකද්ද? මේ රට තුල ඇති කරන මහා විපත්තිකරදායක ස්වභාවයක්. ඉතින් මම ඔබට මේ සිහිපත් කරන්නේ මේක එන්න එන්න මේ දෙය තව තවත් ඉදිරියට යන්න යන්න ගියෝතින් ලංකාවේ අපිට අනාගතයේහි ධර්මයක් ශාසනයක් පවතින් නැති තත්ත්වයකට මේ රට උදා වෙන්නට පුළුවන්. එනිසා ඔබ ඒවා ගැන සැලකිලිමත් වෙන්න ඔබ බීරන්සේ ඔබ අන්ධයින්සේ මේ දිහා බලාගෙන ඉන්නට එපා. මොකද මේ රට අපේ රට. මොකද අපේ රට කියලා කියන්නේ සිංහල රටක් මේක. ඕනෑම කෙනෙකුට ඉන්න පුළුවන්. අපි කාටවත් කියන්නේ නෑ මේ රටේ ඉන්නපා කියලා. ඕනෑම කෙනෙකුට ඉන්න පුළුවන්. හැබැයි ඉන්න ඇතෝ දැනගනිත්වා මේ රට බුදුදහමින් පෝෂණය වෙච්ච රටක්. රාජ්‍ය නායකින් දැනගනිත්වා මේ රට බුදුදහමින් පෝෂණය වෙන්න ඕන රටක් කියන එක ඒ වගකීම හැමදිනාම සිත්ති දරාගෙන කරන්න පුළුවන් නම් අතිශයින්ම වටිනවා. මම මේ අතුරු කොටස පැහැදිලි කරේ මේවාත් අපි මේ යන ගමනේදී දැනගත යුතු කරුණු නිසා. එහෙමනම් අපි කතා කරමු අර අග්ගඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා වාසෙට්ට සාමණේරයන් වහන්සේට වාසෙට්ට මහා බමුණෝ කියනවා නම් මහා බ්‍රහ්මයා මේ ලෝකේ නිර්මාණය කරා කියලා ඒ මහා බ්‍රහ්මයාගේ ශරීරයේ පුරාවට දරුවන් වදන ලිංගයන් තියෙන්න ඕන. එහෙම තී එතකොට ඒකෙන් කරන්නේ මේ මහා බ්‍රහ්මයාට අපහාසයක් ওই බමුණ කරන්නේ. හැබැයි වාසෙට්ට මේ ලෝකේ නිර්මාණය වුණේ එහෙම නෙවෙයි. ওই බමුණන්ට අතීතේ කතාව නොදන්නා නිසායි ওই බමුණෝ ඔහොම කතාවක් කියන්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ වාසෙට සාමණේරයන් වහන්සේට පෙන්වලා දෙනවා වාසෙට මේ ලෝකය මේ පෘථුවිය මේ සක්වල නිර්මාණය වුණේ කොහොමද? ඒක ඇති වුණේ කොහොමද කියන කතාව. මම ඒකට ඔබට පැහැදිලි කරා. පළවෙනියට ඉස්සලා අපි තේරුම් ගන්න ලෝකය කියන්නේ මොකද්ද කියලා. ලෝකය කියන්නේ මොකද්ද කියලා අපි අවබෝධ කරගන්නට ඕන පළවෙනියටම. අපි ඒකට ඔබට පැහැදිලි කරලා දුන්නා සක්වල පිළිබඳව. ඒ සක්වලක තියෙනවා ලෝක කීයක්ද 31ක්. ඒ 31 එන්නේ මම ඔබට මේ මේ නැවත නැවත මේවා කියන්නේ මොකද ඔබට නැවත නැවත මේවා කියනකොට තමයි ඒ කරුණු නැවත ආවර්ජනය වෙන්නේ. ඒකයි නැවත නැවත මේ කියන්නේ. එතකොට මම ඔබට පැහැදිලි කරා ලෝක 31 කියන්නේ මොකක්ද කියලා. ඒ ලෝක 31 එන්නේ මනුස්ස ලෝකයයි ඊළඟට දිවි ලෝක කීයද 6යි ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක කීයද රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි ඒ 16න් රූපාවචර ධාන මට්ටම් වල තිබෙනවා ලෝක 11ක් ඊළඟට සුද්ධහවාස ලෝක තිබෙනවා පහක් එතකොට එතන 16යි මනුස්ස ලෝකයයි 17යි ඊළඟට දිවි ලෝක 6යි 23යි ඊළඟට අරූපාවචර බ්‍රහ්ම ලෝක තිබෙනවා හතරක් 23යි 4යි 27යි ඊළඟට තිබෙනවා දුගති භූමි හතරක් ඒ 27යි 4යි 31යි ඔන්න ඕක තමයි ලෝක 31ක් හැටියට සඳහන් වෙන්නේ එතකොට මෙන්න මේ සක්වලක විනාශ වෙන ක්‍රමවේදයක් පැහැදිලි කරා මං ඔබට ගිය දේශනාවේදී ඒ විනාශ වෙන ක්‍රමවේදයට කලින් මම ඔබට කිව්වා කල්පය කියන්නේ මොකද්ද? ඒ මොකද අර මම අර ඔබට කිව්වා බ්‍රහ්ම ලෝකවල දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකේ ආවුෂ අසංඛ්‍ය කල්ප එකයි. ඒක රූපාවචර බ්‍රහ්ම ලෝකේ මහා බ්‍රහ්ම ලෝකේ ආවුෂ අසංඛ්‍ය කල්ප එකයි. ඊළඟට බ්‍රහ්ම පුරোহিතේ ආවුෂ අසංඛ්‍ය කල්ප භාගයයි. ඒ කියන්නේ අසංඛ්‍ය කල්පයෙන් භාගයයි. ඊළඟට බ්‍රහ්ම පාරිසද්දේ ආවුෂ අසංඛ්‍ය කල්පයෙන් තුනෙන් එකයි. දැන් මට කියන්න මහා බ්‍රහ්ම ලෝකයේ ආවුෂ අසංඛ්‍ය කල්ප එකයි. මට එතකොට ඔබ කියන්න අන්තර කල්ප කීයද? අන්තර කල්ප වලින් අන්තර කල්ප කීයද? 64යි. 64යි. ඊළඟට බ්‍රහ්ම පුරෝහිතයා අවශ්‍යමන් කිව්වා අසංඛ්‍ය කල්ප භාගයයි. අසංඛ්‍ය කල්ප භාගයයි. එතකොට අන්තර කල්ප අන්තර කල්ප කීයද? අන්තර කල්ප 32යි. අන්තර කල්ප කීයද? 32යි. දැන් අද දේශනාවට සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් එයා බලයි මේ මොනවද මේ කියන වචන. අපි ඔබට ගිය සතියේ පැහැදිලි කරා අන්තර කල්ප 256ක් කියන්නේ මහා කල්ප එකයි. ඒ මහා කල්පේ බෙදෙනවා ප්‍රධාන කොටස් හතරකට. ඒ කියන්නේ අසංඛ්‍ය කල්ප හතරකට. එක අසංඛ්‍ය කල්පයක තියෙනවා අන්තර කල්ප 64ක්. ඒ 64 ඒවා හතරක් තියෙනවා. මම ඔබට පැහැදිලි කරා 64 ඒවා හතරක් තියෙන හේතු. මොකටද 64 ඒවා හතරක් තියෙන්නේ? පළවෙනි 64 ලෝකය පවතිනවා. ඊළඟ 64 දී ඊළඟ 64 දී මේ ලෝකය විනාශ වෙනවා. විනාශ වෙන ක්‍රම කීයක් කිව්වද? තුනක් කිව්වා. කොහොමද? ජින්නයින්, ජලයෙන්, වාතයෙන් මේ ලෝකේ විනාශ වෙන්න පුළුවන්. මම ඔබට උදාහරණයක් විදිහට ගත්තා ජින්නෙන් විනාශ වෙන එක. ඒ අන්තරකල්ප 64ක් ඉවරුණාම ඊළඟට දෙවෙනි අන්තරකල්ප 64 දී ඔන්න ලෝක ටික දැවෙනවා. ඒ දැවෙන්නේ මොන ලෝකද? මහා බ්‍රහ්ම ලෝකයේ ඉඳලා තියෙන 15 ඔක්කොම ලෝක ටික දැවෙනවා. මොනවද? මහා බ්‍රහ්මය, බ්‍රහ්ම පූජිතය, බ්‍රහ්ම පාරිසද්දය, ඊළඟට පරිනිම්මිත වසවර්තිය, නිම්මාන රතිය, තුසිතය, යාමය, තාවතින්සය, චාතුම් මහා රාජිකය, මනුස්ස ලෝකය, නරකය, තිරිසන්, പ്രേත, අසුර කියන මෙන්න මේ ලෝක ඔක්කොම මොකද වෙන්නේ? දැවිලා පිච්චෙනවා. කොච්චර කාලයක්ද? තවත් අන්තර්කල්ප 64ක්. ඒ කියන්නේ අසංඛ්‍ය කල්ප එකක් දැවෙනවා. ඊළඟට ඊළඟට තුන්වෙනි අසංඛ්‍ය කල්පේදී මොකද වෙන්නේ? කිසිවක් නැතුව හිස් අවකාශයේ තියෙනවා. කිසිම දෙයක් නැතිව හිස් අවකාශයේ තියෙනවා. එතකොට ඒ පෘථුවියක් තිබිච්ච තැනක්වත් හොයාගන්න නෑ. දූවිලි පොඩ්ඩක්වත් නෑ. ඔක්කොම ඉවරයි. ඊළඟට හතරවෙනි ආසංඛ්‍ය කල්පේදී ඒ කියන්නේ ඊළඟාන්තර කල්ප 64 දී තමයි පින්වතුනි මේ ලෝකේ හැදෙන්න පටන් ගන්නේ. මේ ලෝකය හැදෙන්න පටන් ගන්නවා ඒක හැදිලා හැදිලා හැදිලා හැදිලා යනවා පින්වතුනි අන්තර් කල්ප තවත් 64ක්. එතකොට 64කට පස්සේ තමයි ඔන්න මේ විශ්වය මේ මේ ලෝක ටික හැදෙන්නේ. අර දැවිලා පිච්චිලා ගියපු ලෝක ටික හැදෙන්නේ අන්තර් කල්ප 64කට පස්සේ. ඔන්න දැන් ලෝකෙ හැදිලා ඉවරයි. ඒ ලෝකෙ හැදිලා ඉවර වුණාම අපි අද ඉඳලා බලමු කොහොමද මේ ලෝකවලට සත්‍යෝ එන්නේ කියලා. ඔවුන්ගේ කර්මානුරූපව. මේ ලෝකයේ අර විනාශ වෙලා ගියපු දැන් ලෝක ටික දැන් හැදිලා ඉවරයි. ඔනේ ඒ අවස්ථාවේදී පින්වතුනි දැන් අපි යමු අග්ගඤ්‍ය සූත්‍රය වෙත. අග්ගඤ්‍ය සූත්‍රය දැන් අපි මේ කියන්නේ 144 වෙනි පිටුව. ඒ සිංහල පිටුව තියෙන 145 වෙනි පිටුව. මේ 100 45 වෙනි පිටුවේ අග්ගඤ්ඤ සූත්‍රයේ කතා වෙනවා මෙන්න මෙහෙම පින්වතුනි බොහෝ කාලයක් මේ නැසිලා වෙනසිලා නැවතත් මේ ලෝකය නිර්මාණය වෙනවා ඊට කලින් අර සියලුම සත්‍යෝ යනවා කොහාටද ආබස්සර බ්‍රහ්ම ලෝකයට ඒ ආබස්සර බ්‍රහ්ම ලෝකේ උපන්නා වූ ඒ සත්‍යෝ ගේ ආහාරය වන්නේ පින්වත්නි ප්‍රීතිය. ඒ කියන්නේ සතුට තමයි ඔවුන්ගේ ආහාරය වෙන්නේ. ඔවුන්ගේ ශරීර පින්වත්නි ආලෝකමත්. ඒ නිසා තමයි ආබස්සර කියන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ ශරීරය ප්‍රභාස්වරයි. තමන්ගේ ශාරීරිය තුලින්ම පින්වතුනි ආලෝකයක් විහිදෙනවා ආලෝකයක් එක විහිදෙනවා ඒ කියන්නේ ඒ ආබස්සර බ්‍රහ්ම ලෝකයේ සත්වීන්ගේ ස්වභාවය තමයි කියන්නේ. දැන් අපි පින්වතුනි අපි හිතන්නේ හැම වෙලාවකම අපේ මට්ටම් වල ඉන්නේ. දැන් අපේ ශරීර වලින් ආලෝකයක් එන්නේ නැහැ. එතකොට කොහොමද මේ සත්වීන්ට ආලෝකයක් එන්නේ? ඒ කියන්නේ ඔවුන්ගේ කර්මානුරූපව. දැන් අපි දන්නවනේ මනුස්ස ලෝකෙත් ඉන්නවනේ සත්වේ කණාමෙදිරියා කියලා නේ. එතකොට ඒ කණාමැදිරි කියන සත්වයාගේ ශරීරයෙන් ආලෝකයක් පිහිදෙන. එතකොට ඒ සත්වයා තමන්ගේ ඒ ආලෝකයෙන් තමයි රාත්‍රී කාලයට දේවල් සොයාගන්නේ. අන්න ඒ වගේ මේ ආබස්සර බ්‍රහ්ම ලෝකයේ ඉන්න ඒ සත්වයින්ගේ ශරීරයේ ඒ වගේ ආලෝකමත් ඔවුන්ගේ ශරීර වලින් තමයි දේවල් සොයාගන්නේ. එතකොට පින්වතුනි ඒ ආවස්සර බ්‍රහ්ම ලෝකයේ ඔය ඉන්න සත්වයෝ ඒ විදියට ඊ타ත්ම ප්‍රීතියෙන් සතුටෙන් කිසිදු ආකාරයේ රෝගයකින් තොරව කිසිදු ආකාරයේ කරදර බාධකයකින් තොරව ඒ ආබස්සර බ්‍රහ්ම ලෝකේ ඒ සත්‍යෝ පින්වතුනි ඉන්නවා. ඔහොම දීර්ඝ කාලයක් පින්වතුනි ඔය ලෝකේ ඉන්නකොට ඒ ආබස්සර බ්‍රහ්ම ලෝකේ ඉන්න එක්තරා සත්වයෙක් එතනින් චුත වෙලා අර පෘථුවි ලෝකයේහි පින්වතුනි ඕපපාතිකව උපදිනවා. ඕපපාතිකව උපදිනවා. ඒ ඕපපාතිකව පහළ වෙච්ච ඒ සත්වයාගේ ශරීරය ඊ타ත්ම සියුම් ඝන නැහැ. ඒ කියන්නේ මේ අවකාශය තුල ඇවිදින්න පුළුවන්. ඔවුන්ගේ ශරීරය සුළඟට ගහගෙන යන ස්වභාවයක් තියෙන්නේ. විනිවිද පේනවා. ශරීරය තුලින් විනිවිද පේන ස්වභාවයක් තියෙන්නේ. ශරීරය ඝන නැහැ. එතනදී පැහැදිලි කරනවා විශේෂයෙන්ම පින්වතුනි මේ සත්වයෝ පින්වතුනි මේ manuss ලෝකයට පහළ වෙනකොට මේ manuss ලෝකයේ පින්වතුනි සම්පූර්ණයෙන්ම අන්ධකාරයි. එයි තාම පින්වතුනි සූර්යයා චන්ද්‍රයා පහළ වෙලා නැහැ. සූර්යාගේ චන්ද්‍රයාගේ පහළවීම පින්වතුනි සිද්ධ වුණේ නැහැ. දැන් මේ මනුස්ස ලෝකයේ පින්වතුනි තියෙන්නේ ස්වභාවයෙන්ම කර්මානුරූපව දැන් මේ පෘථුවිය නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි මේ පෘථුවිය නිර්මාණය වෙලා තියෙන අද තියෙන ස්වභාවයට නෙවෙයි. මම ඒක කියලා දෙන්නම්. අද තියෙන ස්වභාවයට නෙවෙයි වෙනස් වූ ස්වභාවයක් තමයි මේ පෘථුවිය තුල තියෙන්නේ. එතකොට පින්වතුනි අන්ධකාරය නිසා ඒ ආබස්තර බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා ආපු ඒ බ්‍රහ්මයින් තමන්ගේ ශරීරාලෝකයෙන් තමයි පින්වතුනි මේ පෘථුවිය තුල හැමතැනක්ම සොයාගන්නේ. ඔවුන් මේ පෘථුවිය තුල ඇවිදිනවා. එහෙම ඇවිදින මේ සත්වයින් පින්වතුනි ධර්මයේ සඳහන් කරලා තිබෙනවා රාත්‍රී කාලයේ දිවා කාලය කියලා එකක් නැහැ. ඒ වගේම මාස අවුරුදු කියලා කතාවක් කෙරෙන්නේ නැහැ. ඒ වගේම ඍතු වශයෙන් වෙන් වෙන් වශයෙන් වර්ෂ බෙදෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ස්ත්‍රීන් කියලා පුරුෂයෝ කියලා ભેදයක් නැහැ. දැන් මේ ආපු බ්‍රහ්මියෝ අතර ස්ත්‍රී බ්‍රහ්මියෝ පුරුෂ බ්‍රහ්මියෝ කියලා නෑ මොකද බ්‍රහ්ම ලෝකයේ ස්වභාවයෙන්ම ඉන්නේ පින්වතුනි සාමාන්‍ය සත්‍යය විතරයි. එතකොට ස්ත්‍රී පුරුෂ ભેදයක් පින්වතුනි නිතර සාකච්ඡා කරෙන්නේ නෑ. එතකොට පින්වතුනි ඒ බ්‍රහ්ම ලෝකයේ ඒ ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකේ කොහොම ස්වභාවය තමයි ඒක බ්‍රහ්ම ලෝක ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් නැහැ අර ඒ නිසානේ අක්බ්‍රහ්මචර්යා වේරමණී කියලා සිල් ශික්ෂාපදයක් සමාදන් වෙන්නේ. එතකොට මේ ශික්ෂාපදයේ තුල ප්‍රධාන වශයෙන්ම තමයි ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර තියෙන සම්බන්ධතාවය අයින් වෙන්න ඕන. ඒ වගේම තමයි මේ සිල්පද ආරක්ෂා කරද්දී හැකිතා පින්වතුනි තමන්ගේ ඥාතිත්වය කියන දේ අමතක කරන්න ඕන. මේ මගේ දරුවෝ, මේ මගේ සැමියා, මේ මගේ බිරිඳ, මේ මගේ දෙමව්පියෝ, මේ මගේ නෑයෝ කියන එක අමතක කරන්න. මොකද ඒකත් අබ්‍රහ්මචර්යා සිල්පදයට ලොකු අනුග්‍රහයක් වෙනවා. මොකද අබ්‍රහ්මචර්යා කියලා කියන්නේ බ්‍රහ්මයාගේ සීලය. බ්‍රහ්මයාට පින්වතුනි නෑයෝ නෑ. ඥාතින් නෑ බ්‍රහ්මියට. එතකොට බ්‍රහ්මයෙක් වගේ ඉන්න ඕන කියලා කියන්නේ ආන් ඒ නිසයි. මම මේ කිව්වේ ඒ වගේ පින්වතුනි මේ බ්‍රහ්ම ලෝකයේ සත්වයින් ભેද වෙලා නැහැ. මේ ස්ත්‍රීන් මේ පුරුෂයන් එහෙම නැහැ. ස්වභාවයෙන්ම සත්වෝ කියන වචනේ විතරයි තියෙන. අර ඒ නිසා තමයි මේ ධර්මයේ එතන අග්ගණි සූත්‍රයේ විශේෂයෙන්ම සඳහන් කළ තිබෙනවා සත්තා සත්තාත්තේව සංකං ගච්ඡanti. පැහැදිලි කරනවා පින්වතුනි සත්වයෝ සත්වෝ යයිම විවහාරච්ච පැමිණේ. කෙනෙක් සත්වයෝ සතියෝ කියලා විතරයි පින්වතුනි විවහාර කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයින් මේ පෘථුවි තලය තුල තියෙන ස්වභාවය තේරුම් ගන්නවා. පින්වතුනි මම අර කිව්වා පෘථුවිය දැන් මේ පවතින විදියට නෙවෙයි හැදුණු දවස්වල තිබුණේ. හැදුණු දවස්වල කොහොමද දන්නවද තිබුණේ? හරියට නිවුණු කිරිබතක යොදය වගේ ආන්නේ ස්වභාවයෙන් තමයි මේ පෘථුවිය පින්වතුනි තිබිලා තියෙන්නේ. එතකොට ඒ පෘථුවිය පින්වතුනි ඊ타ත්ම රසයෙන් යුක්තයි. තාමත්ම රසයෙන් යුක්තයි. වර්ණ සම්පන්නයි. ගන්ධ සම්පන්නයි. රස සම්පන්නයි. හරියට මොන වගේද කියලා කියනවා නම් කිතෙලුයි වෙඬරුයි දෙක ගිතෙල් හෝ වෙඬරු හෝ මෙන්න මේ ආදී වශයෙන් ගත්තු පැහැයකින් යුක්තයි. එකේ රසයේ ස්වභාවය පැහැදිලි කරලා තිබෙනවා පින්වතුනි හරියට දඬුවැල් බෑමී වදයක් යම් බඳු වේද දඬුවැල් බෑමී වදයක් කියලා කියන්නේ පින්වතුනි මී මී වදේ ඒ කුඩා බිජු ඒ කියන්නේ bitter නැති මීමැස්සන් නැති සම්පූර්ණයෙන්ම මීපැණි විතරක් තිබෙන කොටස ඒ අපි කතා කරන්නේ පිලව් කියලා. එහෙම සත්‍යොත් නැති මීමැස්සොත් නැති කිසිදු ආකාරයක අපද්‍රව්‍ය නැති ඒකට කියනවා පින්වතුනි මේ දඬුවැල් බෑ මේ වදේ කියලා. අන්න ඒ වගේ කොටසක් වගේ රසයක් තමයි පින්වතුනි මේ මුළු පෘථුවිය පුරාවටම තිබිලා තියෙන්නේ. ඒ පෘථුවිය පින්වතුනි ඒ තරමටම රසයෙන් යුක්තයි. ඒ තරමටම පින්වතුනි රසයෙන් යුක්තයි. භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා මේ පෘථුවිය අර ස්වභාවයෙන්ම ඇවිදින සත්වයෝ අතර ඒ ඒ ආපු බ්‍රහ්මය සත්වයෝ අතර ඔවුන් මේ හිස් අවකාශය තුල ඇවිද ඇවිද ඉන්නේ. පෘථුවියේ ඒ ඒ තැන් මේ මේ තැන් ඇවිද ඇවිද ඉන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ ඇවිදිනවා කියලා කියන්නේ ශාරීරික ස්වභාවයෙන්ම පාවෙන ස්වභාවයක් තියෙන්නේ. ඔවුන්ගේ ශරීරය ඉතාමත්ම සියුම් ඝන නැහැ. ඒ සියුම් හරියට පුළුන් රොදක් හා සමානව මේ පෘථුවිය උඩ ඒ මේ අත ගමන් කරමින් ඉන්නවා. එක්තරා ලෝල ස්වභාවයක් ඇති. ඒ කියන්නේ කැමැත්තක් ඇති සත්වයේ ඒ බ්‍රහ්මයේ පිඟුතුනි අර පෘථුවිය පෘථුවියට Tamanගේ ඇඟිල්ලක් යොදා එහි ප්‍රමාණයක් අරගෙන අනුභව කරනවා. මොකද බ්‍රහ්ම ලෝකේ ඉන්නකොට එහෙම අනුභවයක් කරන්නේ නැහැ. අනුභවයක් කරන්නේ නැහැ. ඒ මොකද දැන් අපි ඔය සමහර වෙලාවට කතා කරනවා බ්‍රහ්ම ලෝකේ මේ දිවි ලෝකවල වල චොකලට් තියෙනවා කියලා. සමහර වෙලාවට නොඑක් නොඑක් කතා මගින් අපි ඕවා තේරුම් අරගෙන තියෙනවා. මම නම් දන්නේ නැහැ ඉතින් දිවි ලෝකේ චොකලට් තියෙනවද කියලා. මට ඒක මතක නැහැ. මතක නැහැ කියලා කිව්වේ ඉතින් අපි ඕවයි ඉඳලා ඇතිනේ. ඒ වුණාට මට නම් ඒක මතක නැහැ. එහෙම තියෙනවද කියලා. ආයිමත් ගියපු කාලෙක තමයි බලන්න ඕනේ චොකලට් තියෙනවද කියලා. පින්වතුනි අපි සමහර වෙලාවට තේරුම් ගන්න උත්සාහ කරනවා මේ මනුස්ස ලෝකයේ ස්වභාවය වගේම දිව්‍ය ලෝකේ කියලා. එහෙම නැහැ. ඔවුන් පින්වතුනි පංචකාමයන් පිනවන්නේ වෙනස් ආකාරයකට. දැන් අර ඔයත් අහලා ඇති මාලාකාර දිව්‍ය පුත්‍රයාගේ කතාව. ඒ මාලාකාර දිව්‍ය පුත්‍රයා පින්වතුනි කාන්තාව දිව්‍යංගනාව 500 දෙනෙක් ඒ මාලාකාර දිව්‍ය පුත්‍රයාගේ පිනට පහළ වෙච්ච කාන්තාව ඒ මාලාකාර දිවි පුත්‍රයාගේ පිනට පහළ වෙච්ච ගහක් මල් ගහක් තියෙනවා. ඒ මල් ගහේ මල් කඩ කඩ අර දිවි පුත්‍රයාගේ ඇඟට දානවා. අන්න ඒක තමයි එයාගේ පිනවීම කියලා කියන්නේ. ඒකෙන් තමයි ඒ ඒ දෙවියා ආස්වාදයක් ලබන්නේ. ඒකෙන් තමයි ඔහු ආස්වාදයක් ලබන්නේ. එතකොට පින්වතුනි, ඒ වගේ ඒ දිව්‍ය ලෝකවල ඒ ආස්වාදී ලබන එක එක මට්ටම් තියෙනවා. එක එක ස්වභාවයන් තිබෙනවා පින්වතුනි. අන්න ඒක තමයි අපි එතනදි තේරුම් ගන්නට ඕන. දැන් ඔය දිව්‍ය ලෝකයේ ඒ ඒ අයට දරුවෝ ඉන්නවා කියලා අපි කතා වෙනවනේ. දැන් අහවල් අසවල් කිනාට දරුවෝ ඉන්නවා මෙයාට දරුවෝ ඉන්නවා. දැන් අපි කතා කරා චාතුම් මහරජික දිවි ලෝකයේ ඉන්න එක දෙවි කෙනෙකුට ඉන්නවා පුතු 91 දෙනෙක්. එතකොට දෙවියා එයානම් දිව්‍යාංගනාවක් වෙන්න එපා කවුරු හරි දිව්‍ය දරුවෝ බිහි කරන්නේ නැහැ. එතන වෙන්නේ මොකක්ද දන්නවද? ඒ දෙවියත් දෙවියාගේ වටා පහළ වෙන අය තමයි යාගේ දරුවෝ. කියන්නේ දෙවියා අපි හිතමු උදාහරණයක් ඇටියට විරූඩ කියන දෙවියාගේ වටා පහළ වෙන අය තමයි යාගේ දරුවෝ. අන්න එහිමයි මේ දරුවෝ බිහි වෙන්නේ. ඒ වටා බිහිවන දිව්‍යාංගනාවන්ගේ ස්වභාවය හිටියොතින් ඔවුන් පරිවාර ස්ත්‍රීන් පරිවාර දිව්‍යාංගනාවන් කාන්තාවෝ. ඒ කියන්නේ ඔහුගේ පිනටයි ඒ දේවල් පහළ වෙන්නේ. අන්න ඒ විදියට තමයි පින්වතුනි දිව්‍ය ලෝකවල ස්වභාවය තියෙන්නේ. ආහාරක් තියෙනවා. ආහාර නැත්තේ නැහැ. ඒතකොට බ්‍රහ්ම ලෝකීට වඩා වෙනස්. දැන් මේ බ්‍රහ්ම ලෝකෙන් අර මනුස්ස ලෝකයට පහළ වුණු ඕපපාතිකව පහළ වුණු ඒ බ්‍රහ්මයා පින්වතුනි එක බ්‍රහ්මයක ඉඳගෙන මේ අර පෘථුවියේ තිබෙන මේ ස්වභාවයට ඇඟිල්ලක් යොදා එහි කොටසක් ඇඟිල්ලට තවරාගෙන එය පින්වතුනි එතනදී ධර්මයේ සඳහන් කරලා තිනවා අම්මෝ කිමේ විදං භවිස්සති. ඒ කියන්නේ මේ මොනවද කියලා බලලා රසං පටවියං අඟුලියාසායි. ඒ කියන්නේ ඇඟිල්ල එහි යොදලා එහි ප්‍රමාණයක් ඇඟිල්ලෙහි තවරාගෙන එය තමන්ගේ මුවට යොදා එහි රසය විඳිනවා. දැන් ඔය සායි කියලා කියන්නේ දැන් අර අපි අහලා තියෙනවානේ අසිතේ, පීතේ, කායිතේ, සායිතේ කියලා. අසිතේ කියන්නේ කනවා. අපි කන ඒවට කියනවා අසිතේ. පීතේ කියන්නේ බොන ඒවා. ඒ කියන්නේ උරා බොන ඒවට කියනවා පීතේ. ඊළඟට අසිතේ පීතේ කායිතේ කියන්නේ කඩලා කනවා. ඒ කියන්නේ කඩලා කන ස්වභාවයෙන් අර පීතේ කියලා කිව්වේ දැන් අපි වතුර බොන ඒවට අන්න ඒවට තමයි පීතේ කියලා කියන්නේ. කායිතේ කියලා කියන්නේ කඩලා කනවා. දැන් අපි ඔය කැවුම් වගේ දේවල් කඩලා කනවා. බිස්කට් වගේ දේවල් කඩාගෙන කනවා. අන්න ඒ වගේ කඩල කන ස්වභාවයට තමයි කායිතේ කියලා කියන්නේ. සායේ කියලා කියන්නේ උරලා අනුභව කරනවා. දැන් අපි ඔන්න ඇඟිල්ලක් යම් කිසි දෙයක් තවරා ගත්තොත් එය මුවට යොදා සමහරලාවට එය මුව තුල ඇඟිල්ල යොදාගෙන එහි රසය උරා තමයි අපි ඒක අනුභව කරන්න උත්සාහ කරන්නේ. අන්න ඒකට තමයි සායි කියලා කියන්නේ. දැන් මෙතන කියන්නේ මේ ඇඟිල්ල යොදා ඒ රසෙන් ස්වභාවය පෘථුවියෙන් කොටසින් පෘථුවියෙන් පොඩ්ඩක් අරගෙන එය Tamanගේ මුවට යොදා අනුභව කරලා රසය විඳිනවා. මෙන්න පින්වතුනි මේ ලෝකයේ තණ්හාව කියනක ඇතිවෙච්ච පළවෙනි තැන. දැන් අපි සාමාන්‍යයෙන් ඔන්න පිටරටකට ගියා කියලා හිතන්නකෝ. ඒ පිටරටකට ගියාම පින්වතුනි ඒ පිටරටට ගිහිල්ලා කවදාවත් කාපනති ආහාරයක් ගෙනලා අපිට ගෙනල්ලා දෙනවා. ඒක ගෙනල්ලා දුන්නෙන් පස්සේදී පින්වතුනි අපි ඒ ආහාරය සමහර වෙලාවට එක සැරේම මුවට යොදන්නේ නැහෙනි. අපි පළවෙනියට මොකද කරන්නේ? කවදාවත් කාපු නැති එකක් අපිට ගෙනල්ලා දුන්නොත් මේක හරි රසවත් දෙයක් කියලා අපි මොකද කරන්නේ? එහි රසයෙන් පොඩි කොටසක් අපි අනුභව කරලා බලන ඉස්සර වෙලා. එතකොට අපිට රසවත්ම දෙයක් වුණොත් දිවට හොඳට දැනුණොත් අපි මොකද කරන්නේ? ඒකට ඇලෙනවා. ෂා බොහොම රසවත් එකක් කියලා වැඩිපුර අනුභව කරන්න ගන්නවා. තව තව අනුභව කරන්න ගන්නවා. අන්න ඒ වගේ මේ මේ පෘථුවියට ආපු ඒ අර බ්‍රහ්මේ එක්තරා සත්වයේ මේ පෘථුවි රසය යම් ප්‍රමාණයකට මොනවද කියලා බලන්න අනුභව කරා අනුභව කරයින් පස්සේද මොකද උනේ? මේ සද්දහසක් රසනහර පිනා ගිහිල්ලා ඒ කියන්නේ ඒ ඒ ස්වභාවයේ මේ සත්‍යයේ ස්වභාවය තමයි පොඩි දෙයක් දිව අගින් තියුව ගමන් මුළු ශරීරයටම පිංගතුණී ඒ රසන හර පිනා යනවා. ඒ රසනහර පිනා යනවා. අර ඔබ අහලති යම් විටක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුෂ්කර ක්‍රියා කරන සමයේදී බත්තටයක් දිව අගින් තිව්වම ඒ බත්තටේ රසය මුළු ශරීරයටම දැනුණා කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ස්වභාවයක් ඒක උන්වහන්සේට ඒ පුණ්‍ය ශක්තියට ලැබුණු. පිටුතුනි ඒ ස්වභාවයෙන් යුක්ත මේ භාග්‍යවතුන් වහන්සේ ඇත්තටම අර ඒව වුණත් අපි දැනගත යුතුම කරුණු අපි ඉදිරි දේශනාවකදී ඒක පැහැදිලි කරන්නම් පින්වතුනි ඔය දීඝනිකායේ ලක්කන සූත්‍රයේ සඳහන් කරලා තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවල පුරුෂ ලක්ෂණ කියන්නේ මොනවද ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලබන්න බුදුරජාණන් වහන්සේ සංසාරේ කරපු පින් මොනවද කියන එක ওই ලක්කන සූත්‍රයේ දීඝනිකායේ ලක්කන සූත්‍රයේ විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා. අපි ඉදිරියට ඒ සූත්‍ර දේශනාවත් මේ නිත්නාලිකාවෙම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම අර පැහැදිලි කරේ පින්වතුනි මේ මේ බ්‍රහ්මයාගේ ස්වභාවය තමයි ඒක. එතකොට ඔහු ඒක අනුභව කරන්න ගන්නවා. එතකොට ඔහුට කවදාවත් නොවිදපු ඉතාමත්ම මිහිරි රසයක් දැනෙනවා. මෙයා මේ සත්වයා මොකද කරන්නේ? ඒ සත්වයාගේ අර පෘථුවි රසය නිසා ඔහුට මේ රසයට තෘෂ්ණාවක් ඇති වෙනවා. තණ්හාවක් ඇති වෙනවා. මේ රසයට බැස ගන්නවා තමන්ගේ සිත. එතකොට රසයට බැසගත්තම මොකද වුනේ? ඔහු ඒ රසය තව තවත් තව තවත් තව තවත් පින්වතුනි අනුභව කරන්න උත්සාහ කළා. එම අනුභව කරන්න කරන්න කරන්න මොකද වුනේ? සියලුම එතනට ආපු තවත් බ්‍රහ්මයෝ ඒ විදියට මේ පෘථුවි රසය අනුභව කරන්න ගත්තා. අනුභව කරගෙන කරගෙන යනකොට පින්වතුනි ඔහුගේ අර ශාරීරියේ තිබුණා වූ පින්වතුනි සියුම් ස්වභාවය අතුරු දහන් වෙන්න ගත්තා. ඒ සියුම්ම තිබෙච්ච ස්වභාවය පින්වතුනි අතුරු දහන් වෙන්න ගත්තා. ඒ අනුභව කරන්න කරන්න කරන්න පින්වතුනි තමන්ගේ ශාරීරිය ඝන වෙන්න ආරම්භ වුණා. ඔන්න දැන් අර සත්‍යයාගේ ශරීරය දැන් ස්වභාවයෙන්ම ඒ කර්මයට අනුරූපීව දැන් ඔන්න නිර්මාණය වෙන උත්සාහ කරනවා. ඉන් ඉන් අනතුරුව කාලයක් දැන් මේ මේ මම මේ කියන්නේ අති දීර්ඝ කාලයක්. මොකද ඔය මම අර ඔබට ඒකයි පැහැදිලි කරර පූජාවලියේ කොටසක් කියවලා තියාගන්න කියලා කිව්වනේ. ඒ පූජාවලියේ කොටස කියවලා තියාගන්න කිව්වෙ මෙන්න මේ නිසා පින්වත්නි ඒ මනුස්ස ලෝකයට ආපු ඒ සත්වයින්ගේ ආවුෂ කොච්චරද දන්නවද? අසංඛ්‍යයක් ආවුෂයි. අසංඛ්‍යයක් කියන්නේ 1.140ක් පින්වතුනි ආවුෂින් යුක්තයි. 1.140ක් ආවුෂ තියෙනවා ඒ සත්වයින්ට අසංඛ්‍යයක් ආවුෂෙන් යුක්තයි. එතකොට පින්වතුනි අර අන්තර්කල්පයක් ගැන අපි කතා කරානේ. යන්තර කල්පේ පින්වතුනි අසංඛ්‍ය වර්ෂ ගැන අපි කතා කරානේ. ඒ අසංඛ්‍ය වර්ෂ කාලේ තමයි මෙන්න මේ මේ සත්වීන් ඉපදෙන්නේ. එතකොට අවුරුදු 1.140ක් අති දීර්ඝ කාලයක් පින්වතුනි ආශෙන් යුක්තයි. මේ සත්වීන්. එතකොට මේ එකම සත්වයක් තමයි පින්වතුනි සත්වයින් ස්වභාවය තමයි පින්වතුනි මේ මොවුන්ගේ මේ ශරීර වර්ධනය වෙමින් වර්ධනය වෙමින් යන්නේ. එතකොට එහෙම වර්ධනය වෙමින් වර්ධනය වෙමින් යනකොට පින්වතුනි මේ පෘථිවි රසයට ඇලුම් කරනවා ඒ රසය තව තවත් තව තවත් අනුභව කරන්න උත්සාහ කරනවා ඒ රසයට බැස ගන්නවා ඊළඟට පොළොව ඒ පොළොවට ආස වෙලා ඒ පොළොවේ කොටස් කඩාගෙන අනුභව කරන්න උත්සාහ කරනවා ඒ අනුභව කරගෙන කරගෙන යනකොට පින්වතුනි තමන්ගේ ශරීරයේ ඝන වුණා ඝන වෙනකොට මොකද සිද්ධ වුනේ ඔවුන්ගේ ශරීරයේ පින්වතුනි ස්වභාවයෙන්ම ඒ ශරීර ස්වභාවයෙන්ම පින්වතුනි අර ප්‍රභාස්වර ස්වභාවය අතුරු දහන් වුණා. එන්න එන්න එන්න එන්න ප්‍රභාස්වර ස්වභාවය අතුරු දහන් වුණා. ඒ අතුරු දහන් වුණයින් පස්සේදී පින්වතුනි ඔන්න ඒ ඉන්න අනතුරුව තමයි ඒ සත්‍යාගේ කර්මයට අනුරූපීව පහළ වෙනවා විශ්වය තුල ඒ සක්වලවල් වල සූර්යයයි චන්ද්‍රයයි. ඒ වෙනකන් සූර්යයයි චන්ද්‍රයයි පහළ වෙලා තිබුණේ ඒ මොහොත වෙනකන් සූර්යාගේ ස්වභාවයයි චන්ද්‍රයාගේ ස්වභාවය පහළ වෙලා තිබුණේ මොකද මේ මේ හැම දෙයක්ම පින්වතුනි මම අර ඔබට පෙර දවසකත් පැහැදිලි කරා මේ හැම දෙයක්ම පින්වතුනි නිර්මාණය වෙන්නේ සත්වයාගේ කර්මයට අනුරූපීවයි. ඒ කියන්නේ මේ සංස්කාර ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේම සත්‍යයේ කර්ම නිසා. දැන් උදාහරණයක් කියනවා නම් මට අලිගට peer පානයක් හම්බ වෙනවා. ඒ අලිගට peer පානයක් මට අනුභව කරන්න අවස්ථාවක් ලැබෙනවා. පිඟුතුනි ඒ අලිගට peer gediya ඒ ගහේ හැදුනේ. ඒ ගහෙන් හැදිලා ඒක කැඩිලා ඒක වෙළඳ පොළට ගිහිල්ලා හෝ කාගෙහිරි අතකට ගිහිල්ලා ඒක මට සකසලා මට අනුභව කරන්න පුළුවන් කමක් ලැබුණේ පින්වතුනි මගේ සංසාරේ කරපු කුසල කර්මයක් නිසා ලැබුණේ කුසල කර්මයක් නිසා ඊළඟට සමහර වෙලාවට ලැබෙන අලිගට peer පානයන් ඊ타මත්ම ප්‍රණීතයි සමහර වෙලාවට ලැබෙන අලිගට peer පානයන් ප්‍රණීත භාවයෙන් අඩුයි සමහර වෙලාවට මට ඒ රසයක් උපදව ගන්න ස්වභාවය අඩුයි ඒ මොකද එහෙම වෙන්නේ එහෙම වෙන්නේ පින්වත්නි අන් කිසිවක් නිසා නොවේයි එසේ සිදුවන්නේ මගේ කර්මයට අනුරූපීවයි. දැන් එතකොට හිතන්න මේ ලංකාවේ දැන් බලන්නකෝ පිංගොතුනි පළතුරු වල රසයක් තියෙනවද? දැන් අපි ඒ කාලේ අපිට මතක අපි පුංචි කාලේ තාමත්ම කුඩා කාලවල වල අපි කෑවා ඔය අඹ. ඒ අඹ වල ඊ타මත්ම මිහිරි රසයක් තිබුණා. දිවට දැනෙන රසයක් තිබුණා. දැන් පින්වතුනි අඹ ගෙඩියක් කාලා බලන්නකෝ ඔය කියන රසය තියෙනවද? අපි ඕවට කියනවා ඉතින් ඕවා ඉදවනවා බෙහෙත් ගහලා ඉදවන්නේ ඒ නිසා රසෙනේ ඒක ඇත්ත. එහෙම වෙලා තියෙන්නේ ඇයි? එහෙම වෙලා තියෙන්නේ පින්වතුනි දැන් අපි ඕක විශාල වෑයමක් දරනවා වසවිස නැති ආහාර පළතුරු නිර්මාණය කරන්න. ඒක හොඳයි. වරදක් නැහැ. හැබැයි පින්වතුනි මේ ලංකාවේ පළවෙනි ප්‍රශ්නේ ඒක නෙවෙයි. මං කලිනුත් මේක කියලා තිනවා ලංකාවේ පළවෙනිම ප්‍රශ්නේ තමයි මිනිසුන්ගේ සිල්වල අඩුකමක්. ඒ සීලය අඩු නිසා දැන් එන්න එන්න සිල් ගන්න ස්වභාවය නැති නිසා අඩු ගානේ පංචශීල ප්‍රතිපදාවෙන් එකක්වත් නැති නිසා පින්වතුනි මේ රටේ ස්වභාවයෙන්ම දැන් සංස්කාර ලෝකය හැදිලා තියෙන්නේ මිනිසාට ප්‍රිය උපදවන ස්වභාවයෙන් නෙවෙයි. දැන් බලන්නකෝ අකලට වහිනවා. ඇයි ඒ? දැන් අපේ සිල් නැති නිසා සිල්වල ස්වභාවය අඩු වෙන නිසා දැන් මේ ස්වභාව දහම පවා කටයුතු කරන්නේ ඒ සංස්කාර ලෝකයට අනුරූපීව. ඒ කියන්නේ ඒ සත්‍යයේ කර්මයට අනුරූපීව. අපි පින්වත්නි මේ ලංකාවේ සිල්වත් වෙනකන් හොඳට මතක තියාගන්න මේ ලංකාවේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේ ලංකාවේ පළවෙනිම ප්‍රශ්නේ තමයි සිල්වත් වෙන එක සිල්වත් වෙන්නේ නැත්තම් මේ ලංකාවේ මං අභියෝග කරනවා ප්‍රශ්න විසඳන්න බෑ. මං තවත් අභියෝගයක් ගිය අවුරුද්දෙත් කරා 2016 වසරෙත් මේ අවුරුද්දෙත් අවසාන භාගයේ මං කියනවා පින්වතුනි පුළුවන් නම් 2018 වර්ෂයේ මේ ලංකාවේ ඩෙන්ගු මදුරුවන් නිසා හැදෙන රෝගින්ගේ ප්‍රතිශතය අඩු කරලා පෙන්වන්න 2017ට වඩා මං අභියෝග කරනවා මං කියනවා බෑ මං කියනවා බෑ ඒ මොකද බැරි මම මේ ඩෙන්ගු මදුරෝ හැදෙනවට කැමැතිකම එහෙම නෙවෙයි මම මේ කියන්නේ මේ ලංකාවේ ස්වභාවයෙන්ම පින්වතුනි ඒ සත්‍යයේ කර්මා කර්මයට අනුරූපී මොකද සිල්වත් නැති රටේ ඕවගේ දේවල් අතිශයින්ම සුලබයි ධර්මයට අනුරූපීව සුලබයි එනිසා අපි පුළුවන් තරම් සිල්වත් වෙන්න ගත්තොත් මේ රටේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මම අර මේ කාරණා මෙතනට ගත් යොදාගත්තේ පින්වතුනි අපි ඒ ඒ අර ඒ ආපෝ මනුස්ස ලෝකෙට ආපු ඒ බ්‍රහ්මයෝ අර පෘථුවි රසයට ආස කරා එතන තමයි පින්වතුන් අපේ තණ්හාවේ ආරම්භ වුණේ. ඒ රසයට ඇලුම් කර ආස වෙච්ච දේ ඒ සත්‍යයෙන් කුමක්ද කළේ අනුභව කරගෙන අනුභව කරගෙන අනුභව කරගෙන ගියා අනුභව කරන්න කරන්න කරන්න උනේ මොකද්ද අර සියුම් විලා තිබිච්ච ශරීරය ඝන වුණා ඝන වෙනකොට කුමක්ද සිදු වුනේ ශරීරයෙන් අර ස්වභාවයෙන් තිබුණු ප්‍රභාස්වර ස්වභාවය ආලෝකය කියන එක අතුරුදහන් වුණා ඒ ආලෝකය අතුරුදහන් වෙනකොට අන්ධකාරයේ එන්න ගත්තා අන්ධකාරයේ එන්න ගන්නකොට ඒ සත්‍යයේ කර්මයට අනුරූපීව සූර්යයයි චන්ද්‍රයයි පින්වතුනි ඒ සක්වලේ නිර්මාණය වුණා. එතකොට රැය දවාල කියන මෙන්න මේ කොටස් දෙක බෙදුණා. ඊළඟට මාස පක්ෂයක් කියන එකක් බෙදුණා. ඊළඟට ඍතු වශයෙන් මේ ලෝකය බෙදෙන්න පටන් ගත්තා. මෙන්න මේ විදිහට තමයි පින්වතුනි මේ ලෝකය ස්වභාවයෙන්ම පින්වතුනි නිර්මාණය උනේ. එහෙමනම් අපි ලබන සතියේ සාකච්ඡා කරමු. අග්ගඤ්‍ය සූත්‍රයේ ඊළඟ කොටස අපි බලමු දැන් ඔන්න සියුම් ආපු මේ සත්වයෝ ඒ සියුම් ශරීරයක් තිබිච්ච මේ සත්වයින්ගේ ස්වභාවය දැන් ඝන වුණා. දැන් ඊළඟට බලමු අපි මේ පෘථුවිය අනුභව කරගෙන අනුභව කරගෙන අනුභව කරගෙන යනකොට ඊළඟට පෘථුවි රසයක් පින්වතුනි එන්නේ එන්නේ නැති වෙනවා. ඒ පෘථුවියේ තිබිච්ච රස ස්වභාවය එන්නේ එන්නේ නැති වෙනවා. අපි ඊළඟට බලමු පින්වතුනි පෘථුවි රසය අනුභව කරලා ඒ පෘථුවියේ රසය අතුරුදහන් වුණාම අර මම අර කිව්වේ ගිතෙල් හෝ වෙඬරු වගේ ස්වභාවයක් තමයි මේ පෘථුවියේ තිබුණේ මේ වදයක මේ පණිහා සමානව තමයි මේ පෘථුවියේ පින්වතුනි රසය තිබුණේ පින්වතුනි ඒ රසය අනුභව කරලා ඉවරනාම මේ පෘථුවි රසය අතුරුදහන් වුණා මොකද තණ්හාව බලවත් වෙලා අනුභව කරන්න ආරම්භ කරපු නිසා මේ පෘථිවිය තිබිච්ච රසය අතුරුදහන් වුණා. ඊළඟට අපි ලබන සතියේ බලමු. දැන් පෘථිවිය රසය අතුරුදහන් වුණාම ඊළඟට මේ සත්‍යෝ කෑවේ, ඒ කියන්නේ අනුභව කරේ මොනවාද කියලා. එහෙමනම් අපි ලබන සතියේ ඒ සාකච්ඡා කිරීමේ අරමුණින් අද දවසේ අපි මේ ධර්ම සාකච්ඡාව අවසන් කරනවා. ඉතින් මේ දරන්නේ වෑයම ඔබට මේ ධර්මය මනාවට අවබෝධ කරලා දෙන්න ඕන නිසා ඉතින් මම විශ්වාස කරනවා මේ වඩ විට මේ සූත්‍ර දේශනා මාලාවට පිළිවෙලින් සම්බන්ධ වෙච්ච අය කිසිදු ආකාරයේ ගැටලුවකින් තොරව මේ දේශනා මාලාවම බොහෝ සෙයින් අවබෝධ කරගෙන තිබෙනවා. ඉතින් අපට නිරන්තරයෙන්ම ඒවා දැනගන්න ලැබෙනවා. බොහෝ දෙනෙක් කතා කරනවා. ඇතැම් පිරිස අපට සිහිපත් කරනවා. සියලු කටයුතු අවසන් කළා. රාත්‍රියේ 9 වන විට අපි මේක දැන් කොළ අතේ තියාගෙන ලියා ගන්නවා කියලා. ඒවා අහද්දි මට පුදුමාකාර සතුටක් මගේ හදවතට දැනෙනවා. මන්ද මම බලාපොරොත්තු වෙන්නේ එය නිසා. එමනම් අද දවසේ අපි මේ දේශනාව තුලින් අනුමෝදන් කරගත්තා වූ පින් අපි මේ වෙලාවේදී අනුමෝදන් කරමු. අද දවසේ දායකත්වයේ දරන බිංගිරිය විහාරමාවතේ පදිංචි ඒ.එම්. සුමනා ජයතිලක මෑණියන්ගේ උපන්දිනය වෙනුවෙන් දරුවෝ පිරිස එකතු වෙලා දායකත්වයේ දරන්නේ යාදරණීය මෑණියන්ගේ 75 වෙනි ජන්මදිනය වෙනුවෙන් තමයි අද මේ වටිනා දායකත්වයේ දරන්නේ මනෝරි ජිම්හානි සංජි කියන දියණිවරුණුත් කපිල ජීවන්ත ගයාන් කියන බෑනාවරුණුත් එකතු වෙලා තමයි අද මේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. ඉතින් අපි ඇත්තන්ටත් ආශිර්වාදේ කරනවා ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. සුබ උපන් දිනයක් වේවා. ඒ මෑණියන්ට දීර්ඝායුෂ භාවයෙන් තමන්ගේ ධර්ම මාර්ගය දියුණු කරගෙන බොහෝ පින් දහම් කරගන්න ඒ ආදරණීය මෑණියන්ට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ආශිර්වාදේ කරනවා. ඒ වගේම දරුවන්ටත්, ඒ දිනවරුන් තුන්දෙනාටත්, බෑණාවරුන් තිදෙනාටත් අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම netu, onit, pavit, nishit, tenul, santuj කියන මේ පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ඒ දරුවන්ගේ අනාගත ජීවිතය සාර්ථක වේවායි ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්මදේශිකානන් වහන්සේ වන අපටත් ආශිර්වාදේ කරනවා. ඒ වගේම නෙත්නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් ලංකාවාසී ලෝකවාසී හැම දිනාටමත් ආශිර්වාදේ කරනවා. ඒ වගේම 89 8 වෙනි මාසේ 21 වෙනි දින පරලෝ සැපත් විමල ධර්ම ජයතිලක ආදරණීය පියාණන්ටත් යතුළු කොට මිය පරලෝකයේ සියලු ඥාතීන්ටත් පින් දෙනවා එමනම් ඒ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා ඔවුන්ගේ පරලෝකයේ ජීවිතය සුවපත් වේවායි අපි සාදු කියා මේ වෙලාවේදී පින් අනුමෝදන් කරනවා ඒ වගේම අද දවසේදී සිදු කරගත් ආ වූ උතුම් වූ පින් බලෙන් ඔබ අප හැම දිනාටමත් අපි ආශිර්වාදයේ කරනවා නිත්නාලිකාවේ සභාපතිතුමන් සාමාන්‍ය අධිකාරීතුමන් කාර්යමණ්ඩලයේ සත්පුරුෂ පින්වත් හැම දිනාමත් මේ පින් අනුමෝදන් වේවා ලංකා වාසී ලෝක වාසී ඔබ අප හැම දිනාමත් මේ පින් අනුමෝදන් වේවා අවසානයේදී ඔබ අප හැම දිනාටමත් මේ උතුම් පින් බලෙන් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ලබන්නා වූ 2018 වර්ෂය සියලු දෙනාගේම සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් සියලු ආකාරයෙන් සම්පූර්ණ වෙන ඔබගේ ධර්ම මාර්ගය දියුණු වෙන වර්ෂයක් බවට පරිවර්තනයේ වේවායි අපි සාදු සාදු සාදුනාද මැද්දෙන් ඔබට ආශිර්වාදේ කරනවා අවසානයේ ඔබ අප හැම දිනාටමත් මේ පින් බලයෙන් කෙටිම කාලයකින් සැපසහිත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි සාදු සාදු සාදු කියා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටහා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං